මේ භික්ෂු භික්ෂුණී අනගාരിക උපාසක උපාසිකා කියන මේ පිරිස්වලට අදාළව වෙනයම් ක්‍රමයක් ඔස්සේ එවැදීම එදිනදා ගෘහ ජීවිතය ගත කරන පින්නතුන්ට ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් ඔස්සේ අපි එහිදී හඳුනාගත්ත භාවනාව කියන දේ ජීවිතයට සමීප කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳව. අවසාන වශයෙන් අපි භාවනාව ගැන කතා කරනකොට කර්මස්ථාන පිළිබඳවයි අපි කතා බස් කරමින් හිටියේ. ඉතින් කර්මස්ථානයන් පිළිබඳව කතා කරනකොට අපිට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබුණා අසුභ භාවනාව පිළිබඳව. එතකොට අසුභ භාවනාව පිළිබඳව හඳුනා ගැනීමේදී අපි පැහැදිලි කරගත්ත අසුභය කියලා කියන්නේ අර පිළිකුල පිළිබඳව අපි කරන පවත්වන මානසිකාරය කියලා. එතකොට ඒ රාගය දුරු කිරීම පිණිස හේතු වන ඒ මානසිකාරය අප පැවැත්විය යුත්තේ කෙසේද? එතකොට ඒක පවත්වනකොට අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? මේ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් සිටියේ. අසුභය කියලා කියනකොට අසුබ භාවනාව හැටියට අපි දකින්නේ නවසීවතික භාවනාව. නවසීවතික භාවනාව කියලා කියන්නේ අර උද්දුමාතක විනීලක විකුබ්බක ආදී අර සොහනෙහි ගෙන ගොස් දමන ලද මృతදේහයක් ක්‍රමක්‍රමයෙන් ඒ පාරිසරික තත්වයන් එක්ක වෙනස් වෙනකොට අපි ඒ දිහා බලාගෙන මේ කයෙහි තිබෙන අසුබ නිස්සිත ස්වභාවය අසුබ සංඥාරගෙන වඩන ආකාරය තමයි එතනදී අපි හඳුනා ගන්නට යෙදුනේ. ඊට පස්සේ අපි අද සමස්තයක් විදිහට තහම අසුබ භාවනාව කියලා අපි හිතන්නේ කිව්වහම අපිට මතක් වෙන්නේ කේසා ලෝමානකා දන්තා තචෝ කියන මේ කායගත සතියට අදාළ වන මේ ද්වත්තින් සාකාර නැත්නම් දෙතිස් කුණප කොටහස පිළිබඳව අපි බලන මේ ක්‍රමය. එතකොට මේ දෙතිස් කුණප කොටහසයන් අනුව අපි භාවනා කරනකොට වෙනතුනේ අපි භාවනා කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවා. ඒක තමයි අපේ සාම්ප්‍රදායිකව පිළිගැනීම බවට පත්වන්නේ. ඒ කියන්නේ දැන් අපිට භාවනාව පිළිබඳව දක්වනකොට විග්‍රහ වෙන ස්ථානයන්හි අපිට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා අපි භාවනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ ලැබෙන උපදේශමාලාවන්. එතකොට මේ උපදේශමාලාවන් නැතම් වෙලාවට පුද්ගල චරිතානුව වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම මේ පිළිවෙල මෙසේම නොකඩකොට පැත්ත යුතුයමයි කියලා ඇත්තෙත් නැහැ. නමුත් ඒ දේවල් ඉක්මවා යාම තුළින් ඇතිවෙන නොඑක් ප්‍රතිවිපාකයන් තිබෙනවා. නිසා ගුරු ඇසුරක් එක්කම අපි මේ දේවල් සිද්ධ කරනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. එහෙම නැතිනම් විවිධ ආකාරයෙන් අපට හානිදායක තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. අපි ඒ ඒ තැන හිත හසුරුවා ගන්නට දක්ෂ නොවුනොත්. එනිසා අනිවාර්යයෙන්ම අපි භාවනාව පිළිබඳව මූලික දැනුමක් අප සතු වේ යුතුයි. ඒ කියන්නේ මුලින් ඉඳලා අගටම අපි කරන භාවනාව ගැන අපි දැනුමක් තියෙන්නට ඕනේ. ඒ තමයි පළවෙනිම කාරණාව. ඊට පස්සේ අපට යම් යම් අවස්ථාවල මතුවන අත්දැකීම් පිළිබඳව ගුරුවරයෙක් එක්ක අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ තමයි දෙවෙනි කාරණාව. එතකොට දැන් කෙනෙකුට අත්දැකීම් සම්බන්ධයෙන් ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරන්නට අවකාශය නොලැබුණත් ඔහු නිවැරදිව මනාකොට ඒ කර්මස්ථානය ග්‍රහණය කරගෙන ඉන්නවා නම් ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒක මොකද යාම දන්නවා. එතකොට Taman තුළම දැනුමක් තියෙනවා. මම මෙතනදී සිත තැබිය යුත්තේ මොන ආකාරයෙන්ද කියන එක ගැන. එහෙම අවබෝධයක් නැත්නම් අනිවාර්යයෙන්ම අපි ඒ කර්මස්ථානය පිළිබඳව තවදුරටත් ඉගෙන ගත යුතුයි. ඉතින් ඒ නිසා මේ අසුබ භාවනාව කළත් අපිට ඒකට අදාළ වන්නේ මේ ඒ න්‍යායම තමයි. එනිසා මේ කමඨහන ගත්තාම අසුබ භාවනාව පිළිබඳව නැතිනම් මේ කායගත සතියට අදාළව මේ අපි පවත්වන මානසිකාරය ඒ නිසා හාත්පස කතා කරනවා. මේක सिद्ध කරන්නේ කොහොමද කියන එක ගැන. එතකොට ඔබට අවබෝධයක් ගන්නට පුළුවන් අපි මේ භාවනාව ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඊට පස්සේ ඒකෙදි මම බලාපොරොත්තු වෙනවා ඔබට ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ කොහොමද මේ භාවිතයට ගන්න කියන දේ පිළිබඳව විශේෂයෙන් පැහැදිලි කරන්නට මොකද අපි මේක ආරම්භ කරනකොටම හඳුනාගත්තා මෙතන ශ්‍රාවකයන් විදිහට ඔබ ගෘහ ජීවිතය ගත කරන ගමන් මේ භාවනාව කියන දේ ජීවිතයට පුරුදු පුහුණු කරන අය ඉන්නවා. ඒ වගේම ඇතන් කෙනෙක් අනගාരിക මට්ටමේ ඉඳලා මේක පුරුදු පුහුණු කරන මට්ටමක ඉන්නවා. ඒ නිසා මේ කාටත් පොදු තැනක ඉඳලා මේක කතා කරමින් නමුත් විශේෂයෙන්ම ඉලක්කගත කරගෙන ඊට පස්සේ ගෘහ ජීවිතයක ඉන්න කෙනෙක් මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන තැන අර සාකච්ඡා වෙනවා අඩු නිසා මේක පටලව ගන්නේ නැතුව අපි භාවිත කරන්නේ කොහොමද කියන එකට අදාළව කරුණු කියා දෙන්නට හැකිතාක් උත්සාහවත් වෙනවා. පින්නතනේ දැන් අපිට මේ භාවනාව સિદ્ધ කරනකොට මේ භාවනාවේ තියෙන පළවෙනිම අංගය තමයි මේ කර්මස්ථානයේ ඉගෙන ගන්නකොට අපිට තියෙන්නට ඕනේ උද්ග්‍රහණ කෞශල්‍ය. උද්ග්‍රහණ කෞශල්‍ය. එකෙන් උද්ඝාන කෞශල්‍ය කියලා කියන්නේ අපි ඒ අරමුණ පිළිබඳව භවනා කර්මස්ථානයේ සිත පිහිටවන ආකාරය පටන් ගැනීමෙහි ඉඳලා ඒ දියුණු කරගෙන යන තැන දක්වාම අපි දක්ෂයෙක් බවට පත්වන්නට ඕන. ඒකට ඒ භාවනාව අපි सिद्ध කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දකිනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි පාවිච්චි කරනකොට කොහොමද පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව විමසා බලනකොට අපිට ස්ථාන හතක් ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ආකාරයට අපි හඳුනා ගන්නකොට මෙතන තියෙන පළවෙනිම දේ තමයි දැන් වචනයෙන් මේක පුරුදු පුහුණු කරන එක. වචනයෙන් පුරුදු පුහුණු කරන එක අපි දන්නවා බුදුගුණ භාවනාව කළත් නැත්නම් ඒක අපි ඒක වචනයෙන් පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව අපි අරහං අරහං අරහං කියන එක අපි ඒක අපි වචනයෙන් ඉස්සලා පුරුදු කරනවා. අන්න ඒ වගේ මේකේ පළවෙනිම දේ තමයි අපි වචනයෙන් පුරුදු කිරීම කියන දේ. අසුබ භාවනාව විදිහට නැතිනම් මේ දෙතිස් කුණප කොටහස පිළිබඳව අපි මානසිකාරයේ පැවැත්වීමෙහි මූලිකම අංගය තමයි අපි ඒක වචනයෙන් පුරුදු කරනවා කියන එක. ඒකට වචනයෙන් පුරුදු කරන්නට වචී කර්මයක් පවත්වන්නට එතන විතක්ක ਵਿਚාර තියෙන්නට අවශ්‍යයි. ඒකට ඒ අරමුණ තුළ බලෙන් හෝ අපිට සිත රඳවන්නට පුළුවන්කම තිබෙනවා. නිසා තමයි වචනයෙන් පුරුදු කිරීම වැදගත් වෙන්නේ. ඇතැම් වෙලාවට මේ වචනයෙන් පුරුදු කරනකොට ඒක බොහෝ අයට ඒ භාවනා කර්මස්ථානයේ සිද්ධවන්නට හේතුවක් බවට පත් වෙනවා. එතකොට අර එක වික්ෂුන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා සංගි දෙක තුනක් ඒ කියන්නේ අපි ගත්තොත් නිකාය කිහිපයක් කටපාඩම් වික්ෂුන් වහන්සේලා දෙනමක් කර්මස්ථාන ඉල්ලනවා. කර්මස්ථාන ඉල්ලනකොට ඒ තරුණ වහන්සේ ප්‍රධාන වික්ෂුන් වහන්සේ උන්වහන්සේ කර්මස්ථාන ලබා දෙන්නේ මේක පළමුව සජ්ජායනා කරන්නට. ඒ නිසා ත්‍රිපිටක ධරේක් වුණත් ත්‍රිපිටක ධරේක් වුණත් පළමුව මේ අසුබ භාවනාව කරන්නට පටන් ගන්නකොට කල යුත්තේ වචනයෙන් පුරුදු කිරීමයි කියලා කියනවා. ත්‍රිපිටක ධරේක් වුණත් ඒ කියන්නේ මුළු ත්‍රිපිටකයම දරාගෙන කටපාඩමින් පවත්වාගෙන යන කෙනෙක් වුණත් අසුබ භාවනාව කරන්නට පටන් ගන්නවා නම් ඔහුගේ ධර්මඥානය කොහොම තේද සමස්ත ත්‍රිපිටකයම පාඩම් කියනකොට ඒ කෙනා වුණත් භාවනාව સિદ્ધ කරන්නට යනකොට මුලින්ම පටන් ගන්නට ඕනේ ඒක සජ්ජායනය තුලින් නැතිනම් වචනයෙන් පුරුදු කිරීම තුලින් ඒක තමයි අපේ සාම්ප්‍රදායික ක්‍රමය වචනයෙන් පුරුදු කිරීම කියන්නේ. ඒකට අර මම මේක කොටස් දෙකකට බෙදුවේ දැන් සාමාන්‍යයෙන් රාගය දුරු කරන්නට අසුබය දියුණු කරන්නට ඕනේ කියලා අසුබ සංඥාව ගන්නට උත්සාහවත් වෙන කෙනෙකුට එදිනදා ගෘහ ජීවිතය ගත කරන කෙනෙකුට ඇතම් වෙලාවට එයාට අපහසු වන්නට පුළුවන් මේක මේ වචනයෙන් පුරුදු කරගෙන යන්න ඒ නිසා අපිට ඒක වෙනමම කතා කරන්නට පුළුවන් කොහොමද එයාගේ භාවනාව මේ ටික ඇසුරු කරගෙන සිද්ධ කරන්න කියන එක පිළිබඳව. නමුත් මේ සාම්ප්‍රදායිකව අපිට මේ භාවනාව පිළිබඳව කියා දෙන දේ ඊටම වැදගත්. ඒ නිසා අපේ භාවනාවේ අර්ථ සිද්ධිය සඳහා මේක වැදගත් වෙන නිසාම ඒක කොහොමද සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව අපි කතා කළ යුතුයි. එතකොට වචනයෙන් පුරුදු කරනකොට ප්‍රධානම දේ තමයි පංචක හැටියට මේක බෙදා දක්වන එක. පංචක හැටියට ඒ කියන්නේ කොටස් පහ පහ පහ පහ කඩනවා. කොටස් පහ පහ කඩනවා. දැන් තච පංචකය කියලා කියනවා. පළවෙනි පංචකයට අපි තච පංචකය කියලා කියනවා. එතකොට තච පංචකය කියලා කියන්නේ දැන් තච කියන තැනින් අවසන් වන කොටස් පහ කේසා ලෝමා නඛා දන්තා තචෝ එතකොට අපිට හම් වෙනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා තචෝ කියන තැනින් තමයි පහ සම්පූර්ණ වෙන්නේ ඒ නිසා ඒකට කියනවා මේ තච පංචකය කියලා ඒ කියන්නේ තච කියන කොටස නැතිනම් සම මේ අපි තච කියලා කියන්නේ එතකොට මේ තච කොටස පස්වෙනි කොට ඇති නිසා ඒකට කියනවා තච පංචකය කියලා පංචක වශයෙන් තමයි සජ්ජායනා කරන්නේ. පංචක වශයෙන් සජ්ජායනා කරනවා. ඒතර සජ්ජායනා කිරීමේදී අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සජ්ජායනා කරනවා. කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ නඛා දන්තා ලෝමා කේසා මේ ආදී විදිහට අනුපූර්ව ක්‍රමයට සජ්ජායනා කරනවා වගේම ආරෝහණ අවරෝහණ පිළිවෙලින් අපි මේ සජ්ජායනාව સિદ્ધ කරනවා වචනයෙන් මේක ප්‍රගුණ කරනවා ඒතකොට වචනයෙන් ප්‍රගුණ කරනකොට දැන් කේසා කියන එක අර කෙස් ස්වභාවය පිළිබඳව අරමුණු කරගෙන සිද්ධ කළ යුතුයි ලෝමා කියනකොට ඒක ලොම් ස්වභාවය පිළිබඳව අරමුණු කරගෙන ඒක सिद्ध කළ යුතුයි. ඒ වගේම තමයි අනික් ඒ කොටස් පිළිබඳව කතා කරනකොට එහි ස්වභාව ලක්ෂණයන් අරමුණු කරගෙන ඒක सिद्ध කරන්නට ඕනේ. එතකොට පළවෙනියටම सिद्ध කරන්නේ ඉස්සෙල්ලම දැන් මේ පිළිබඳව භාවනා කරන ක්‍රමවේදයන් පිළිබඳව එක එක ආචාර්ය මතවාදයන් ආචාර්ය මතවාදයන් කියලා කියන්නේ එක එක භික්ෂුන් වහන්සේලාගේ දා සමාජය තුළ මේ බොහෝ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා වැඩ සිටියා. ඒතකොට උන්වහන්සේලා ඒක භාවිත කරපු ආකාරයන් එක්ක උන්වහන්සේලා තමන්ගේ ශිෂ්‍ය ගණයාට ඒක උගන්වපු විදිහින් එක්ක මේක විස්තර වන ආකාරයන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඇතම් තරුණ වහන්සේලා මේක තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන මේ මේ ක්‍රමයටම මේ භාවනාව સિદ્ધ කරගෙන යන්න. මේක ආපහු ආපස්සට බලන්න එපා. කේසා ලෝමා නඛා දන්තා තචෝ කේසා ලෝමා නඛා දන්තා තචෝ. එතකොට මේක මේ බොහොම ඉක්මනට හිතාගෙන හිතාගෙන කොහොම හරි මේ මේක මම සිය පාරක් හිතුවා කියන්නට මේ සංඛ්‍යාත්මකව මේක බලන්නට කරන විදිහක් නෙමෙයි. මේක අපි හිමීට එහි ස්වභාව ලක්ෂණ සිහිපත් කරමි. හිමීට කිව්වට දැන් ඒක කම්මැලි හිතලා නිදි කිරා වැටෙනකන් හිමීට වෙන්නේ නැතුව අර සිතට යම් කෘත්‍යයක් සම්පාදනය කරන වැඩක් තියෙන්නටත් ඕනේ හිතට. එනිසා එහි කේසා කියන කේ ස්වභාව ලක්ෂණ සිහිපත් කරමි. අපි කේසා ලෝමා නඛා දන්තා තචෝ මේ විදිහට අපි දීර්ඝ තාම දීර්ඝ කාලයක් ගන්නෙත් නැතුව තාම සුළු කාලයක් ඒකට කේසාලෝමාන කාදන්ත තචෝ කියලා අපි කිවර කරන්නෙත් නැතුව වගේම කේසා කියන එක කියලා අපව සෑහෙන වෙලාවක් අපි ගිඳලා ලෝමා කියන එක යන්නෙත් නැතුව අපි ඒක අර ස්වභාව ලක්ෂණ පිළිබඳව මෙනෙහි කරමින් අපි ඒ පිළිබඳව සජ්ජායනාව පුරුදු කරනවා ඊට පස්සේ දවස් 5ක් දවස් 5ක් සම්පූර්ණව කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන එක දවස් පහක් පුරුදු කරන්නට කියලා කියනවා. ඊට පස්සේ ඒක අනිත් පැත්තට ගත්තාම තචෝ දන්තා නඛා ලෝමා කේසා කියන එක තවත් දවස් පහක් පුරුදු කරන්නට කියලා කියනවා. පළවෙනියටම සාමාන්‍ය විදිහට පුරුදු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අනිත් පැත්තට තචෝ දන්තා නඛා ලෝමා කේසා කියන එක දවස් පහක් පුරුදු කරනවා. ඊට පස්සේ නැවත කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා කියලා අර දෙකම එකතු කරලා නැවත දවස් 5ක් විදිහට එක පංචකයක් අඩමසක් වෙන විදිහට පුරුදු කරන ක්‍රමවේදයක් අපේ සම්ප්‍රදාය තුළ තිබුණා ප්‍රධාන වශයෙන්ම. તો දැන් මේක අර දැන් ඔබට පැහැදිලි ඇති භවනාවෙහිම නිරත වෙන කෙනෙකුට අනගාരിക ජීවිතයක් ගත කරන කෙනෙකුට භික්ෂුන් වහන්සේ නමකට භික්ෂුණියකට සිල්මාතාවකට මේ දේ පහසුවෙන් තමන්ගේ ජීවිතේ ඒකටම වැය වෙන දෙයක් නිසා ඒකටම යොමු වී පවතින දෙයක් නිසා එයාට පහසුවෙන් මේ දේ පුරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ දේ මෙහෙම පුළුවන්කම තිබුණට අර සාමාන්‍යයෙන් අපි ගත්තාම එදිනෙදා තමන්ගේ ජීවිතේ ජීවත් කරගෙන කරන කෙනෙකුට එදිනත් තමන්ගේ ජීවිතේ ජීවත් කරගෙන කියන්නේ රැකී ආරක්ෂා කරගෙන ඒ විදිහට කටයුතු කරන කෙනෙකුට මේ භාවනාව මේ විදිහට सिद्ध කරනවා කියන එක ප්‍රායෝගිකව මේක භාවිත කරනවා කියන එක අපහසුයක් වන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපි ඒක සමස්තයක් විදිහට අරගෙන අසුබ භාවනාව කියන තැනින් අවසාන වශයෙන් සාකච්ඡා කරමු. මෙතනදි මේ කතා කරගෙන යන්නේ ඔබට මේ භාවනාවේ පිළිවෙල පිළිබඳව ඔබ යම් මට්ටමකින් හෝ දැනුවත් විය යුතු නිසා සහ ඒ විදිහට ඔබට අවකාශයක් සැලසුණොත් ඔබ ඒ භාවනාව ප්‍රායෝගිකව පුහුණු කරන්නට පටන් ගැනීම වැදගත් නිසා තමයි මේ විදිහට මේ පිළිබඳව මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. එතකොට මේ විදිහට අඩමසක් පළවෙනි තච පංචකය පිළිබඳව මෙනෙහි කරනවා. මේ තච පංචකය පිළිබඳව මෙනෙහි කළත් කෙනෙකුට සෝවාන් ඵලයට පත්වන්නට පුළුවන් කියලා කියනවා. තච පංචකය පිළිබඳව මානසිකාරය කරලා වහන්සේලා රහත් වුණ අවස්ථා, භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයටපත් වුණ අවස්ථා අපි දකිනවා. ඒකට කියනවා අර කරකැත්තේදීම රහත් වුණා කියලා. ඒ කියන්නේ අර කෙස් බාන මොහොතේදී උන්ට තච පංචකය කියවනවා. කෙස් ටිකක් අතට දීලා මේ කෙස්වල තියෙන ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්නට ඒ තච පංචකයේ කර්මස්ථානය කියා දෙනවා. ඒකට තච පංචක කර්මස්ථානයේ වඩාම අරිහත්ත්වයට පත් වූ භික්ෂුන් වහන්සේලා මේ ශාසනය තුළ වැඩ ඉන්නවා. එතකොට අර කෙස් බානකොට මේ තචපංචක කර්මස්ථානයේ වඩලා අරිහත්ත්වයටපත් වෙන ආකාරය. එතකොට දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් තචපංචක කර්මස්ථානයේ වඩලා කොහොමද රහත් වෙන්නේ විදර්ශනාව නොවඩ කියලා. නමුත් මේ ඔස්සේ භාවනාවට ප්‍රවේශය ලබන නුවණැත්තාට මේක මූලික කරගෙන එකෙන් ඉදිරියට ගිහිල්ලා එයාට පුළුවන්කම තියනවා එතනින් එහාට ගිහිල්ලා අරිහත්ත්වය සාධනය කරගන්න තැනට ඒ විපස්සනාව දක්වා ගමන් කරන්නට එයාට පුළුවන්කම තියෙනවා. එනිසා ඒක ඒ කර්මස්ථානයේ පාදක කරගෙන ඊට පස්සේ විපස්සනාවට ඒක හරව ගැනීමක් विद्यमान වන නිසා පොදුවේ කියනවා මේ තචපංචකය වඩලා අරහත්ත්වයට පත් වුණා කියලා. ඒකෙන් කියන්නේ විපස්සනා කොටස නොදැක මේකෙන් විතරක් මේ ටික කියලා අරහත්ත්වයට පත් වුණා කියන එක නෙමෙයි. මේ ටිකින් විතරක් සෝතාපට්ටි ඵලයට පත් වුණා කියන එක නෙමෙයි. ඒක කරන්නට ක්‍රමයක් තියෙනවා. එතකොට දැන් මූලික වශයෙන්ම තචපංචකය කියන එක නිසා ප්‍රධාන දෙයක් අර විපස්සනාවට මූලික ප්‍රවේශය සලසා ගන්නට පුළුවන්කම තියෙන දෙයක්. මේ භාවනාව බොහොම සුළුපටු දෙයක් නෙමෙයි. මේක විශේෂයෙන්ම අපිට හිත වඩලා දියුණු කරලා කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. එතකොට අර මම මුලින් පුංචි කතාවක් මතක් කළා. ඒ කියන්නේ මලේ තරුණ වහන්සේ මලේ දේශයේ වැසිය තරුණ වහන්සේ ළඟට අර සංඝ කිහිපයක් කටපාඩම් හිටපු භික්ෂුන් වහන්සේලා දෙනමක් ඇවිල්ලා. අපි හිතමු දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය කියලා ඒ වගේ ප්‍රමාණයන් කටපාඩම්ව තිබුණ භික්ෂුන්වහන්සේලා දෙනමක් ඇවිල්ලා කමඨහන් ඉල්ලුවාම උන්වහන්සේලාට කිව්වෙත් මේ විදිහට සජ්ජායනා කරන්නට කියලා. මාස 4ක් සජ්ජායනා කිරීම සිද්ධ කරා. ඒකට උන්වහන්සේලා ඒ ටික අවසන් වෙනකොට ඒ මාර්ගඵලාදිගමයන් සාක්ෂාත් කරගන්නට යෙදුණා. එතකොට මේ තචපංචකය නිසා කෙනෙකුගේ හිත ප්‍රධාන වශයෙන්ම සමතයකටපත් කරන්නටත් ඒ වගේ මේ පාදක කරගෙන විදර්ශනාවට නැවත නැඹුරවන්නටත් බෙහෙවින් හේතු වන උපනිශ්‍රේවන භාවනාවක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේකෙදී මේ තචපංචකයේ මේ විදිහට අඩමසක් සිද්ධ කළ අවසානයේදී ගුරුවරයා ළඟට ගිහිල්ලා අපිට පුළුවන් දෙවෙනි පංචකයට යන්නට. ඒකට අපි කියනවා වක්ක පංචකය කියලා. එතකොට මේක මේ වක්කං හදයන් යකනං කිලෝමකං එහෙක. එතකොට අපිට මේ විදිහට දෙවන පංචකය අපිට පුළුවන් ආපහු අර කලින් සඳහන් කළා වගේ දවස් පහක් පුරුදු කරන්න. දවස් පහක් පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද? අපි ඒක අර නාති ශීඝ්‍ර විදිහට, ඒ කියන්නේ වේගෙන් බලන්නෙත් නැහැ, හෙමින් බලන්නෙත් නැහැ. වක්කං හදයන් යකනං කිලෝමකං එහෙකම්. මේ විදිහට අපි ඒක දිගින් දිගටම දිගින් දිගටම පුරුදු කරනවා දවස් 5ක් යනකම් සාමාන්‍ය තියෙන පිළිවෙලට. ඒ වගේම මේක අපට දවස් 5ක් ආපහු අනිත් පැත්තට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පිහකම්, කිලෝමකම්, යකනම්, හදයන්, වක්කම්. පිහකම්, කිලෝමකම්, යකනම්, හදයන්, වක්කම්. පිහකම්, කිලෝමකම්, යකනම්, හදයන්, වක්කම්. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන්කම තියෙනවා මේක අපහු දවස් 5ක් අපිට මානසිකාරය පවත්වන්න. ඊට පස්සේ මේ දෙකම එකතු කරලා දවස් 5ක් මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අඩමසක් පුරුදු කරන්නට පුළුවන්. අඩමසක් මේ වක්ක පංචකයේ අඩමසක් පුරුදු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කෙනෙකුට මේ විදිහට පංචක වශයෙන් පුරුදු කිරීමේදී දැන් දෙවෙනි පංචකයට ආවහම වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං කියලා අපි ඒක සාමාන්‍යයෙන් කියන පිළිවෙලට කියනවා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං ඊට පස්සේ ඒක අනිත් පැත්තට අපි ඒ කියන්නේ පිහකං කිලෝමකං යකනං හදයන් වක්කං කියලා ඒ පහ එතනින් නතර කරන්නේ නැතුව අර තච පංචකයේ තිබුණානේ තචෝ කියලා පියවර කරන්නේ. අන්න ඒකේ තචෝ නඛා දන්තා ලෝමා කේසා කියලා ඒක එක පිළිවෙලටම අනිත් පැත්තට කියාගෙන යනවා. ඒ කියන්නේ අර උඩ කොටස් පහත් එක්කම මේක මානසිකාරය කරගෙන යනවා. පිහකම් කිලෝමකම් යකනම් හදයන් වක්ඛම් ඊට පස්සේ තචෝ දන්තා නඛා ලෝමා කේසා කියලා ඒක ඒ විදිහට මානසිකාරය කරගෙන යනවා. ඒක මේ විදිහට ඒක අපිට කරන්නට පුළුවන් ක්‍රමයන් තියෙනවා සංඛ්‍යාත්මකව. ඒක කෙනකෙනාට ඒ ස්වභාවයන් අනුව අපිට කෙනෙකුට හිත තබන්නට පුළුවන් විදිහට කරන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ හරියට සංඛ්‍යාවක් වගේනේ කියලා. නමුත් මේක අපි පුරුදු කරනකොට අපේ සිත එකඟ කරගන්නටත් ඒක වැදගත් වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඒ අනුපූර්ව මෙනෙහි කිරීම වැදගත් වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ඒක අනුපූර ක්‍රමයටම මේ මානසිකාර්යය පැවැත්වීම සිද්ධ කරන්නටයි කියලා. ඊට පස්සේ අපිට මේ විදිහට පංචක දකින්නට පුළුවන්කම තියෙනවා හයක්. පංචක හයක් දකින්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙතිස් කුණප කොටාස කියලා දකින කුණප කොටස් දෙතිසයි. නැතිනම් කුණප කොටස් 31ක් විදිහට ප්‍රදාන ගොඩ බොහෝ තැන්වල අපිට දකින්න තියෙනවා. එතකොට මේ කුණප කොටස් ටිකේ අර මිශ්‍රව තිබෙන දේවල් එක තැනකට අරගන්නවා. ඒකට සාමාන්‍යයෙන් යන පිළිවෙලට වඩා වෙනස් වෙනවා මේ පංචක සංග්‍රහ කරනකොට. ඒකට හේතුව තමයි පටවි ධාතුව අදිමත්ව කොටස් තමයි මුලින් කතා කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි දැන් පිහකම් අප්පාසං උදරියන් කරියසම් පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසවසා කියලා මේ ආදී ලෙස ඒ තියෙන පිළිවෙල සාමාන්‍ය විදිහට යන්නේ නැතිව ඒක වෙනස් කොට සංග්‍රහ කරනවා. ඒ නිසා දෙවෙනි පංචකයේ විදිහට අපිට දකින්නට පුළුවන් පප්පාස පංචකයේ පප්පාසං උදරියං කරීසං කියන ටික. එතකොට මේ ඒ පප්පාසං උදරියං කරීසං කියන ටික ඒ වෙනමම සංග්‍රහ කොට දක්වන්නේ පටවි ධාතු අධිමත්ත කොටස් ටික වෙන් කර ගන්නට අවශ්‍ය නිසා. ඊට පස්සේ මේ විදිහට ඒ ටික අපි දිනු කරනකොට අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ පංචකේනොත් මේකත් එක්ක එකට අරගන්නට. ඒකට ප්‍රධාන වශයෙන් අපිට පංචක හයක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි තච පංචකය වගේම වක්ක පංචකය, ඒ වගේම පප්පාස, මත්තලුංග, මේද, මුත්ත පංචකය කියලා දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පංචක වශයෙන් මේ ටික අපි සංග්‍රහ කරනකොට අර දෙතිස් ගුණ පොට්ටාස පිළිවෙලින් අපි සජ්ජායනා කරගෙන යනවානේ. කේසා ලෝමානකා දන්තා තචෝ මනසන්නහාරු අට්ටි අට්ටි නිජ්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසම් පිත්නං සෙම්මං පුබ්බං ලෝහිතෝ සේදෝ මේදෝ වස්සවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන් කියලා මේ විදිහට අපි ඒක පිළිවෙලින් සජ්ජායනා කරගෙන යනවානේ. ඒකට අර සාමාන්‍යයෙන් අපි කියන ක්‍රමයට වඩා ඒ පෙළ ගැස්වීමට වඩා මේ පංචක ක්‍රමයේදී ඒක වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි මේ පටවි ධාතුවට අදාළ කොටස් ටික එක තැනට ගන්නට අවශ්‍ය නිසා ඒ පප්පාස කියන පංචකය ළඟට අපි අර මේ සාමාන්‍යයෙන් පටවි ධාතු අධිමත්ත කොටස් ටික එකතු කරගන්නවා ඊට පස්සේ මත්තලුංගම් කියන තැනට එනකම්ම මත්තලුංග පංචකය ළඟට එනකම් අපි සාමාන්‍යයෙන් අර පටවි ධාතු අධිමත්ත කොටස් ටික තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මේද සහ මුත්ත කියන පංචකයේදී පංචකයන්ගෙදී අපි අර ආපෝ ධාතු අධික කොටස් ටික වෙනමම ඇතුළත් වෙන විදිහට සංග්‍රහ කර ගන්නවා. එතකොට ඒක ඔබට විශේෂයෙන්ම මේක දකින්නට පුළුවන්කම තියෙනවා. මේ මම හිතනවා ඔබට මේ තිරෙහි මේක දිස්සන ආකාරයට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පංචක විදිහට මේ කොටහස දෙදී යන විදිහ ඒක ඔබට පුළුවන් නම් වෙනමම ලියා තබා ගන්නට ඒක ඉතාම අවශ්‍ය වෙයි ඔබට මේ සජ්ජායනාවන් කරනකොට සහ ඒක පුරුදු පුහුණු කරනවා නම් ඒ ටික ඉතාම වැදගත් වෙයි. මෙන්න මේ විදිහට මේකේ තියෙන පළවෙනිම දේ තමයි අපි ඒක වචනයෙන් කරන පුරුදු කිරීම. ඒක අපි වචනයෙන් ඒක හොඳට මනසට අරගෙන වචනයෙන් සජ්ජායනා කිරීම විදිහට පුරුදු කරනවා. එතකොට එක කොටසක් ගත්තාම අඩමසක් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවෙනි කොටස ගැන මාසයක් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපිට මේක වචනයෙන් පුරුදු කරන්නට පුළුවන්කම තිබෙනවා යම් කිසි කාල සීමාවක් මුල්ලෙහි. ඒකට ඒක ප්‍රායෝගිකව ඔබ අසුබ භාවනාව වඩනකොට ඒ වචනයෙන් මේක පුරුදු කිරීම ඊටාම වැදගත් වෙනවා. ඊට පස්සේ දෙවන පුරුදු කිරීම තමයි අර වචනයෙන් අපි ප්‍රකාශ කරමින් කරපු පුරුදු කිරීම තබා ඊට පස්සේ අපි ඒක සිතින් පුරුදු කරන්නට පටන් ගන්නවා. ඒක සිතින් පුරුදු කරන්නට පටන් ගන්නවා. අර වචනයෙන් කිය කිය හිටපු එක අපි නතර කරලා ඊට පස්සේ අර ඒ පිළිවෙලටම සිතින් ඒක අපි මානසිකාරයේ පැත්තෙන් පමණක් ඒක सिद्ध කරන්නට අපි පටන් ගන්නවා. ඒ වගේම වර්ණ වශයෙන් අපි මෙනෙහි කරලා බලනවා. ඒ කොටහසයන් වර්ණ වශයෙන් මෙනෙහි කරලා බලනවා. මේ කොටස් ටික බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පෙළ ගැස්වීමක් කරලා ඔබට මේ වල වර්ණ වශයෙන් මේ කොටස් ටික දැක ගන්නට අවකාශය සලසන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට පැහැදිලි මේ එකිනෙක කොටස ගැන කියනකොට මේ කියන්නේ මොකද්ද මේ කියන කොටස කියන එක. එතකොට ඒ විදිහට කොටස් වශයෙන් ගත්තාම ඒකේ තියෙන වර්ණය මොකද්ද? ඒ වගේම තමයි సంతාන කියලා කියනවා. ඒක පිහිටි ස්ථාන වශයෙන් අපිට විනිශ්චය කරගන්නට පුළුවන්කම තියෙනවා. වගේම දිශා වශයෙන් ඒක විනිශ්චය කරන්නට පුළුවන්කම තියෙන. කියන්නේ උඩ දිශාවේ පිහිටි කොටසක්ද යට දිශාවේ පිහිටි කොටසක්ද කියලා දිශා වශයෙන් බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවකාශ සහ පරිච්ඡේද වශයෙන් අවකාශ වශයෙන් කුමන අවකාශයක පිහිටි දෙයක්ද වගේම හාත්පස පරිච්ඡේදය මොන ආකාරයකටද වෙන්වීම සිද්ධ වෙලා තියෙන කොටස කොටසක් විදිහට වෙන් කරන පරිච්ඡේදය කුමක්ද කියන එක පිළිබඳව බලන්නට පුළුවන්. මේ විදිහට මේ කොටස් හතකට බෙදන්නේ. දැන් එක කොටසක් ගත්තාම ඒ කොටසේ ස්වභාවය පිළිබඳව අපිට විශේෂයෙන්ම විශ්ලේෂණය කරගැනීමේ පහසුවට. දැන් දෙතිස් කුණප කොටස කිව්වහම අපිට ඕක ඇහැට පේන්නේ නැහැ හැම කොටසක්ම. ඒසර දැන් අපි ඒ පිළිබඳව මානසිකාරය කරනකොට අපට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒක කොහොමද ඒකේ ස්වභාවය, ඒකේ හැඩය, ඒක පිහිටි ස්ථානය, ඒක පරිච්ඡේද වෙලා තියෙන්නේ මොන ආකාරයෙන්ද? ඒ පිළිබඳව අපිට හොඳට මානසිකාරය කරන්නට හිතට දැනෙන විදිහට ඒ නිමිත්තක් ග්‍රහණය කරගෙන තියෙන්නට ඕනේ. අන්න ඒකට තමයි ඒ විස්තර ටික අපි උද්ඝහ කෞශල්‍ය කියලා කියන්නේ. නැත්නම් ඒක ඒ නිමිත්ත උපුටා ගන්නට තියෙන දක්ෂතාවය කියලා කියන්නේ. එතකොට ඒ හත්පස දැනුම අපිට ඇත්තෙන්ම අවශ්‍ය වෙනවා මේ භාවනාව ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනකොට. එතකොට පළවෙනිම දේ තමයි ඔබට මේ භාවනාව එතකොට වචනයෙන් පුරුදු කරන්නට වෙනවා. ඊට පස්සේ සිතින් පුරුදු කරන්නට වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒක වර්ණ වශයෙන්, ඒ වගේම సంతාන, පිහිටි ස්ථාන වශයෙන්, ඒ වගේම අවකාශ වශයෙන්, දිශා වශයෙන්, පරිච්ඡේද ආදී වශයෙන් ඒ පිළිබඳව අපිට මානසිකාර්යය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපි මේ එක කොටහසයක් පිළිබඳව අරගෙන මානසිකාර්යය පැවැත්වීම තුළ අපට පුළුවන්කම තියෙනවා පින්නතුනේ ඒ අසුබ භාවනාව නැතිනම් මේ දෙතිස් කුණප කොටාස භාවනාව ඊටාම ප්‍රායෝගික තලයට අරගන්න. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි අප්පා මේක වචනයෙන් අපි පුරුදු කරන්නේ කියලා. නමුත් වචනයෙන් පුරුදු කරනකොට තමයි ඒකේ අර විතක්ක ਵਿਚාරාදී දේට අපිට ඒක නගමින් ඒ භාවනාව સિદ્ધ කරන්නට පුළුවන්කම තියෙන ප්‍රායෝගිකව. ඒක ඊටාම ප්‍රායෝගික ක්‍රමවේදයක්. හැබැයි ඒ තුලම අපිට නියැලෙන්නට අවකාශයක් නැති එදිනදා කටයුතු ටිකත් එක්ක ඔබේ ජීවිතය ගත කරන කෙනෙකුට ප්‍රායෝගිකව මේක වචනයෙන් මොමුණ මේ වචනයෙන් කිය කිය මේක කරන්නට පුළුවන් කමක් නැතිවන්නට පුළුවන්. ඔබට තියෙන පරිසර පද්ධතිය අනුව මේ විදිහට වැඩ කරන්නට පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. එතකොට කොහොමද ඔබ භාවනා කරන්නේ? එතකොට ඔබ භාවනා කළ යුතු වෙන්නේ ඒ කොටස පිළිබඳව. නැතිනම් ඒ කොටහසයන් පිළිබඳව ඔබට පුළුවන් සිතෙන් නිමිති වශයෙන් දකින්නට. ඒ වගේම තමයි අසුබ නිස්සිත ස්වභාවය ඒ නිමිති වල උපුටා ගන්නට. අසුබ නිස්සිත ස්වභාවය උපුටා ගන්නට. දැන් ඔබට මේ කියන දෙතිස් කුණප කොට්ටාසයේම ඇතම් කුණප කොට්ටාස කෙනෙකුට වැටහෙන්නට පුළුවන් කෙනකෙනාගේ චරිතය අනුව, එයා කරන ස්වභාවයන් අනුව, එයාට මේකේ අසුබ නිස්සිත ස්වභාවය වැටහෙන්න වැටහෙන්නේ නැතුව තියෙන්නට පුළුවන්. හැබැයි යාට හැම කොටසකම නෙමෙයි සමහර කොටස්වල යාට අසුබ නිස්සිත ස්වභාවය ප්‍රගුණ වෙන්න පුළුවන්. දැන් අපි හිතමු කෙස්ලොම් නියදත් ආදී දේවල් වල අසුබය ප්‍රකට නොවන කෙනෙකුට කෙලසතු දේවල් වල මේ මල මුත්‍රාවල අසුබ සංඥාව වැඩිපුර ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒකට උපක්‍රම විදිහට අපි කිව්වා මේක මේ තමන්ගේ දේවල් කියලා දකින්න නැතුව පොදුවේ ඒක එළියේ තියෙන දේවල් හැටියට දකින්න කියලා. ඒ ඒ කොටසක තියෙන අසුබ නිස්සිත ස්වභාවය ඉස්සෙල්ලා හොඳට දකින්නට කියලා කිව්වා. එතකොට ඒ විදිහට එහි අසුබ නිස්සිත ස්වභාවය ග්‍රහණය කරගෙන ඊට පස්සේ ඒක අර ප්‍රියසහගත තැන්වලට ආදේශ කරන්නට කියලා ඒකේ අසුබය හොඳටම ග්‍රහණය කරගත්තට පස්සේ එතකොට මේ විදිහට අර Tamanට වඩාත්ම පිළිකුලට වැටහෙන කොටස් ටික පිළිබඳව ඔබ වඩ වඩාත් මානසිකාරයේ පැවැත්වීම හිත තැබීම තමයි ප්‍රායෝගිකව ඔබට සිතෙහි රාගය යටපත් කිරීමට උපකාර වන තැන. එනිසා ඔබ එදිනදා කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් ඔබ හැම වෙලාවකදීම ඔබ දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් ඒ කුණප කොට්ටාස ටිකක් පිළිබඳව ඔබට වඩාත් අසුබේ වැටහෙන කොටස් ටික පිළිබඳව තියාගන්න. එතකොට තියාගත්තාම ඔබට පුළුවන් ඒ සංඥාව වඩාත් ප්‍රගුණ කරන්නට. දැන් කෙනෙකුට අපි හිතමු අර මේ හැමේ තියෙන මේ සිවිය ඉවත් වුණාට පස්සේ අර ලේ සැරව අර මේ වතුර වගේ අර උණුන් තෙල් වගේ ගලන ස්වභාවය පිළිබඳව කෙනෙකුට වඩා පිළිකුලක් දැනෙන්නට පුළුවන්. එතකොට අර අපි බොහොම ලස්සන කෙනෙක් කියලා අර චවි වර්ණය දිහා බලන වෙලාවේදී ඔබ ටිකක් මනසින් තබන්න අර වඩාත්ම අසුබ සහගත රූපයකට ආදේශ කරන්න උත්සාහවත් වෙන්න. එතකොට ඒ විදිහට උත්සාහවත් වෙනකොට අර සුබ සංඥාව යටපත් කරගෙන ඔබට පුළුවන් අසුබ සංඥාව නැවත නැවත වඩන්නට. අපි හිත යම් තැනක පුරුදු කරන ක්‍රමයට තමයි ඒක අපිට වැටහෙන්නට පටන් ගන්නෙ. කෙනෙකුට ප්‍රායෝගිකවම සුබ සංඥාවක් තබපු තැනක සුබ සංඥාව පුරුදු කරපු තැනක ඒ ඔස්සේම මනස අරගෙන ගියපු තැනක එකපාර අසුබයක් නොවැටහෙන්නට පුළුවන්. එකපාර අසුභයක් ප්‍රකට නොවන්නට පුළුවන්. හැබැයි එකපාර අසුභයක් එතන ප්‍රකට නොවුනට ඒ කෙනාට පුළුවන්කම තියනවා අර තමන්ට වඩාත් අසුභය දැනෙන කොටස් ටික අරගෙන බලන්නට. දැන් අපි මෙතනදී කිව්වේ මේ පිළිවෙලට මේක භවනා කරන්නේ කොහොමද කියලානේ. ඒකයි මම කිව්වේ අනිවාර්යයෙන්ම මේ පිළිවෙලට මෙසේම කළ යුතුමයි කියලා නිශ්චිත ලෙසම අපිට කියන්නට පුළුවන් කමක් නැහැ ඔබට දෙතිස් කුණක කොට්ටාසයන්ගේ යම් කිසි කොට්ටාසයක අසුබ නිස්සිත ස්වභාවය වඩා වැටහෙනවා නම් ඔබ එතනට හිත පුරුදු කළ යුතුයි. මොකද ඔබ මේක පුරුදු කරන්නේ මේ දෙතිස් කුණක කොට්ටාසය හොඳට හිතට වඩලා මේකෙන් ඔබට මේ හොඳට චිත්ත ඒකාග්‍රතාවයේ තාවයකටපත් කරගෙන ඒ කොට්ටාසේ වර්ණය අසුරු කරගෙන ධානය උපදවලා එතනට යන්න බලාපොරොත්තුවක් නෙමෙයි තියෙන්නේ. ඔබේ අසුභය පිළිබඳව මානසිකාරය කිරීමේ දිනදා ජීවිතය ගත කරන කෙනෙක් විදිහට ඔබේ බලාපොරොත්තුව හිතට නැවත නැවත ඇතිවන නැවත නැවත තමාව පීඩාවටපත් කරන මේ රාගය යටපත් කරගන්න. එතකොට මේ රාගය යටපත් කරගන්නට අසුභේ භාවනා කරන අසුභේ පිළිබඳව මානසිකාරය පවත්වන කෙනෙකුට ප්‍රායෝගිකවම කරන්නට පුළුවන් දේ තමයි Tamanට අර ඊටාම පිළිකුල දැනෙන කොටස් ටික පිළිබඳව අසුබ සංඥාව සිතට පුරුදු කරලා අර ඒ ඒ තැනට ඒක ප්‍රායෝගිකව ආදේශ කිරීම. ඒක තමයි ප්‍රායෝගික භාවිතය තුළ අපිට කතා කරන්නට තියෙන්නේ. ඒ විදිහට ප්‍රායෝගික භාවිතය තුළ ඒක අපි ආදේශ කරමින් ඒක බලනකොට අපිට පුළුවන්කම තියෙනවා අර සුබ සංඥාව යටපත් කරන්නට. එනිසා තමයි මේක සංඥාවක් කියලා කියන්නේ. අපි හොඳයි කියලා හිතන විදිහට අසුබ සංඥාව ආදේශ කරන්නට පටන් ගත්තාම ඒකම අපිට ඒ කයෙහි තියෙන පිළිකුල් නිස්සිත ස්වභාවයට හිත තියන්නට පුළුවන්කම තියෙනවා. ඒක සංඥාවක්. ඒක අපි හිත එතන පුරුදු කරන්නට ඕනේ. මේ විදිහට දකින්නට පුරුදු කරන්නට ඕනේ. අසුබය ඒ විදිහට දකින්න පුරුදු කරනකොට අපිට අර සීමාව ඉක්මවා පවතිනා වූ රාගාදී සිතුවිලි අපට නොහට ගන්න තත්වයට ඒවා යටපත්ව යන තත්වයටපත් වෙනවා. එතකොට රාගයේ යටපත් වුනහම අපි මොකද්ද කරන්නේ? රාගය යටපත් වුනහම දැන් අපි මේ භවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අර මම මුලින් කිව්වා වගේම අර ධ්‍යාන උපදවන තැනට සමතේ මූලික කරගෙන යන තැනට නෙමෙයිනේ. එනිසා ඔබට එතන රාගාදී සිතුවිලි යටපත් වුණාට පස්සේ ආපහු ආපහු පිළිකුල මාදේශ කරගනිමින් සෑම තැනකම පිළිකුල තුලම හිත පවත්වන්නට ඕනේ කියලා එකක් ඇත්තේ නැහැ. මේ වරදවා ගන්නට එපා. මේ කියන්නේ මේක සංඥාවක් විදිහට මේ කියන අපේ ක්‍රමවේදය ඔස්සේ භාවිත කරන අනගාരിക හෝ පැවිදි මේ පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට අදාළව නෙමෙයි එදිනදා ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට අදාළව. එතකොට එයා මේකේ අර තමන්ගේ සීමාව ඉක්මවා යන මට්ටමේ රාගාදී දේවල් සිතුවිලි ඇති වෙන තැනක එයා ප්‍රායෝගිකව ඒක යටපත් කරන්න අවශ්‍ය මේ සංඥාව භාවිත කරනවා. ඒ වගේම ඒ භාවිත කරලා එයා හැම වෙලාවකදීම රාගය යටපත් වුණාට පස්සෙත් නැවත නැවතත් ඒක භාවිත කරනවා කියන දෙයට යා යුතුයම නැහැ. එයාට පුළුවන් ඊට පස්සේ ප්‍රායෝගිකව භාවිත කරනකොට ඒ භාවනාවම පාදක කරගෙන එයාට පුළුවන් එතන තියෙන අර කුණප කොටහස පිළිබඳව මෙනෙහි කරන තැනට එයාගේ හිතපත් කරගන්නට. එතන පවතින පටවියාදී ඒ මහා භූත රූපයන් ප්‍රකට වෙන විදිහට. එහෙම නැතිනම් පඨවි ධාතුව ප්‍රකට වෙන විදිහට යාට පුළුවන් මේ භාවනාව ප්‍රායෝගිකව භාවිත කරන්නට. එතකොට පඨවි ධාතුව අධිමත්ත කොටස්. ටික දිහා බලලා එයා බලනවා මේ තද ගතිය, තද ස්වභාවය. එතකොට අසුබේ තමයි එයා වැඩුවේ ඉස්සෙල්ලම. හැබැයි අසුබේ වඩපු තැනින් එයා ඒක ඒක නගනවා ධාතු මනසිකාරයේ පැත්තට. එයා බලනවා ඊට පස්සේ ඒක ධාතු අවස්ථානයේ පැත්තෙන් මේ මෙතන පඨවි ධාතුව තියෙනවා. අර කෙලසොටු දේවල් එයාට අසුබය හැටියට වැටහුණා නම් එයා බලනවා ඒකේ මේ ආපෝ ධාතුවනේ තියෙන්නේ. එතකොට මේ මේ කයෙහි තියනවා කියලා කිව්වට මේ මෙතන තියෙන මේ ආපෝ ධාතු අධිමත්ත බවක් නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අනිත් කොටස ටිකත් අපි උපයෝගී කරගෙන ඊට පස්සේ අර ධාතු මනසිකාර්යය පැත්තට හිත තබන සතර මහ ධාතුවක පැවැත්මක්. මෙතන මේ සතර මහා ධාතුව මගේ කියලා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ බහැර කියලා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ යාචමේ අජ්ජත්තිකාච පටවි ධාතු බාහිරාච පටවි ධාතු පටවි ධාතු රේවේසක් මේ පටවි ධාතුව බහැර පටවි ධාතුව කියලා වෙන් කරන්නට බෑ මේක මේ පටවි ධාතුවක් තිබෙනවා නම් මේ දෙක පටවිය විදිහට එක සමානයි ආපෝ ධාතුව විදිහට එක සමානයි තේජෝ වායෝ ධාතුන් විදිහට එක සමානයි එතකොට මේ දෙක සංසන්දනය කරමින් අපි දැන් ධාතු මනසිකාරයේ පැත්තට අපි මනස තබනවා. දැන් මේක ධාතු මනසිකාරයේ පැත්තට පරිවර්තනය කළේ කොහොමද? රාගය යටපත් කරගන්න අසුබේ වැදුව අපේ ඉලක්කය අපි සම්පූර්ණ කරගත්තා. ඒ තමයි රාගය යටපත් කළා අසුබ සංඥාව හිතට නැවත නැවත ප්‍රගුණ කළා. දැන් අපිට අරක යටපත් කරගන්න පුළුවන්කම ලැබුණා. දැන් ධාතු මනසිකාරයේ පැත්තෙන් අපි අර විපස්සනාවට අපට උපකාරී වෙන තැනට අපේ සිතපත් කරගන්නවා. ඒකට අන්න ඒ විදිහට ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් ඒක ඒ භාවනාව ප්‍රායෝගිකව අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ විදිහට භාවනාව අරගෙන යෑම තුළ අපිට මේ කලමනාකරණයකට ලක් කරගෙන අපිට යන්න පුළුවන්කම තියෙනවා. අපේ ප්‍රතිපදාව ඒක Tamanට හානියක් නොවන විදිහටත් Taman නිසා අනිත් අයට හානියක් නොවන විදිහටත් කලමනාකරණයට ලක් කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් ඇතැම් වෙලාවට ඒක ප්‍රායෝගිකව අපි ගත්තාම ජීවිතේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ කලමනාකරණය නැති වුණොත්. එතකොට සමහර ලාට යාට ගෘහ ජීවිතය තුළ වාසය කරන්නත් වෙනවා. එතකොට ඒ දේ එයාට එයාට අවශ්‍ය කටයුතු ටික සම්පූර්ණ කරගෙන යන්න බැරි වෙනකොට එතන එතන ඇති වෙන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්නට වෙලා වෙනමම මානසික ප්‍රශ්න වලට හේතුවක් බවට ඒකපත් කරගන්නවා. එසා භවනාව කියලා කියන්නේ මානසික ප්‍රශ්නයෙන් කෙලවර වෙන්න ඕන දෙයක් නෙමෙයි. මානසික ප්‍රශ්නයකට පිළිතුරු සැපෙන්නට ඕන දෙයක්. එනිසා රාගයෙන් පීඩා විඳින කෙනෙකුට එයාගේ සිත පැවැත්විය යුතු විදිය ගැන කියලා රාගය යටපත් කරගන්නට අවශ්‍ය දෙයක් කිව්වට පස්සේ ඒ බෙහෙත අරගෙන අදිමාත්‍ර ලෙස කෙනෙක් පාවිච්චි කරලා ඒකෙන් එයා පීඩාවටපත් වෙලා ඊට පස්සේ ඒ ජීවිතය අවුල් කරගන්නවා නම් ඒක බුද්ධිමත්කම කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒක අපි දැනගන්නට ඕනේ එතනදී භාවිත කළ යුතු ප්‍රමාණය මොකද්ද කියලා. එයා යම් කිසි දවසක ඒ සියලු වගකීම් වලින් නිදහස් වෙලා එයා ඒ පරිසරයෙන් මිදිලා එයා දැන් මම ධර්මයට මේ සියල්ල අතහැරලා යන්නට සූදානම් කෙනෙක් කිව්වහම එයාට පුළුවන් අන්න එතන සීමාව ඉක්මවා ගිහිල්ලා එයාට පුළුවන් ඒ ගමන ඍජුව තවදුරටත් ඉදිරියට සිද්ධ කරගෙන යන්න. එතකොට නමුත් වික්ෂුන් වහන්සේ නමක් අනගාരിക පුද්ගලයෙක් කරන දේ ඔහු හිත පුරුදු කරන විදිහ ප්‍රායෝගිකව gedara ඉඳලා කරන්නට පටන් ගත්තාම ඒ gedara ඇතුළත එක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එනිසා ඒ භාවනාව කියන එක අපි අර භාවනාව සංස්කෘතියක් කරගෙන හැමෝටම එක විදිහට එක භාවනාව ඒ විදිහටම කරන්නට කතා කළාට පිනතුනි ඒක අපි ජීවිතේ ඇති කරගෙන යා යුතු අනුපූර ක්‍රමවේදයක් තියෙනවා. යම් කිසි දවසක මේක අපිට පුළුවන්කම තියෙනවා යම් මට්ටමකදී දෙන්නේ මේ දෙන්නටම එක තැනකටපත් වෙන්නට සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒ කෙනාට ඒ යන තැන වෙනස්. පැවිද්දෙකුට අනගාരിക කෙනෙකුට බොහොම ඍජුව ඒ ගමන යන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි අර ගෘහ ජීවිතයක් ගත කරන සාමාන්‍ය කෙනෙකුට උනත් වක්‍රාකාරව ගිහිල්ලා එතනට එන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ දෙන්නගෙම ඉලක්කය සෝවාන් මාර්ගයේ උපදවා ගැනීම කියනකොට සෝවාන් මාර්ග දෙකක් නැහැ. මේ දෙන්නට එකම තැනට තමයි එන්න තියෙන්නේ. හැබැයි මේ දෙන්න එකට පාවිච්චි කරන මාර්ග දෙකක්. එතකොට දැන් මේ මාර්ගය තුළ ඇති දේවල් මෙතන කරන්නට යෑම තුළ සමහර වෙලාවට යාට මේ ධර්මය අනුව හැසිරීම සිදු නොවන්නට පුළුවන්. ධර්මානුකූල පැවැත්ම එයාට ඇති නොවන්නට පුළුවන්. ඒ නිසා මේක අපි කලමනාකරණය කරගෙන සිද්ධ කරන්නට ඕනේ. මේ කියපු දේ වරදවා ගන්නටත් එපා. ඒ වගේම මේ කියපු දේ අතහරින්නටත් එපා. භාවනාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. අපි අනිවාර්යෙන් ප්‍රගුණ කළ යුතු දෙයක්. හැබැයි භාවනාව තුළින් අපිට තියෙන ප්‍රශ්න ගැටලු වලට විසඳුමක් ලැබිලා තියෙන්නට ඕන. එනිසා මේ භාවනාව කියන දේ ප්‍රායෝගිකව ඔබ ඔබේ ජීවිතයට පුරුදු කරන්නට පටන් ගන්න. ඔබ ඔබේ ජීවිතයට පුරුදු කරන්නට පටන් ගැනීම තුළින් තමයි ඔබට මේ ගමන සාර්ථක කරගෙන මේ ප්‍රතිපදාව මනාකොට පුරන්නට පුළුවන්කම තියෙන්නේ. අසුභ භාවනාව විශේෂයෙන් අපි පළමුවෙන් කතා කරන්නට පටන් ගත්තේ කෙනෙකුට හිත සකස් කරගන්නට අපහසුම තැනක් තමයි රාගාදී සිතුවිලි වල හට ගැනීම කියලා කියන්නේ. එතනදී අපි කොහොමද අපේ හිත පවත් පැවැත්විය යුත්තේ කියන එක පිළිබඳව පැහැදිලි කරගන්නට අවශ්‍ය නිසා තමයි මේ භාවනාව මුලින්ම අපි කතා කරන්නට පටන් ගත්තේ. ඉතින් අද දවසේදී සමස්තයක් විදිහට මේ තුල පැහැදිලි කරන්නට උත්සාහවත් වුණේ මේ අසුබ භාවනාව අපි ගිහි කෙනෙක් සහ ඒ වගේම පැවිද්දෙක් නම් ඒ කොහොමද අපි මේක බෙදාගත යුත්තේ භාවනාවටම තමන්ගේ ජීවිතය කැප කරපු කෙනෙකුට මේ විදිහට භාවනා කරගෙන යන්නට පුළුවන් නැතිනම් ගිහි කෙනෙකු නම් එයා මානසිකාර්යය පැවැත්විය යුත්තේ මේ විදිහයි කියන එකයි මෙතනදී බෙදා දැක්වේ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සමස්තයක් ලෙස ඒ භාවනාව භාවනාවම ජීවිතය කරගත්ත කෙනෙක් කරන ක්‍රමවේදය ඔබට පැහැදිලි කරන්නට එහිදී ඔබට පුළුවන් ඔබ කළ යුතු කරන ක්‍රමය ගැන ඔබට එකින් කොටස් අරගෙන ඒක සම්පූර්ණ කරගන්නට ඒ නිසා ඉදිරියේදීත් අපි අසුබ භාවනාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා මේ විදිහට භාවනාව පිළිබඳව යෝනිසෝ මනසිකාරය පවත්වන්නට යෙදුන සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු විශේෂයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අපි මේකින් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමතම තුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිස්සී වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා වගේම මේ ස්ථාන දිග්ග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනා පින් අනුමෝදන් වන ලබත්තා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ දායකත්වයේ පිළිබඳව සඳහන් කිරීමේදී පසුගිය සතියේහි භාවනා වැඩසටහන පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ අසනීප තත්ත්වයන් නිසා නමුත් මේ ඒ නිසාම ඒ දායකත්වය සමග මේ ධර්ම දේශනාවේ හිදායකත්වයක් සඳහන් කරනවා ඒ දෙපිරිසගේම සහභාගීත්වය මෙතනට දක්වමින් මත් ඒ වගේම පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා WJ පියදාස පියතුමාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන නම් සඳහන් කළ සෑම සිරු දිනාටමත් ඔබ සෑම සිරු දිනා නමින් මේ පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිරු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන් තමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුයි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ඒ පින්වත් සෑම සිදු දිනාම අපි මේ වෙලාවේදී බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඒ පින්වත් සෑම සිදු දිනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිදු දිනාටම මේ කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම හේතුපනිශ්‍රේම වේවා හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම පෙරවසන්නේ